මේ ඊයේ පෙරේද අනුරාධපුරයේ රැස්වීමට මහින්ද මහත්තයත් එක්ක අපි නැග්ගහම മന്ത്രിවරු 25ක් රැස්වීම ඉවරලා දුමින්ද දිසානායකයා ගෙදර රැට කෑම කාලා මේ අපේ අපේ දිස්ත්‍රික්කේ උනුත් ඉඳලා මේක මේ සමහරක් උන් එදා විතරක් ආව උන් අනුරාධපුරයට විතරක් ආව උන් එදා දවසේ අයියේ අනුරාධපුරයට ආවේ අනුරාධපුරයට ආවේ මොනවටත් නෙමෙයි මහින්ද මහත්තයාගේ මූණ විකුණලා ඡන්ද ටික ගන්න